වාඩි වුණා මේ එතකොට ආර්යයන් වහන්සේ වැඩි වෙලාවක් ගියේ නැහැ ඒක කොහොමද ඉතින් මම දැනගෙන හිටියා ඒක මගේ ලොකුවට සාර්ථක වෙන්නේ නැහැ කියලා නමුත් මම කමක් නැහැ කියලා මේ වාඩි වෙලා හිටියා ඊට පස්සේ ආර්යයන් වහන්සේ මේ ඉතා සුළු වෙලාවකින් මේ හිත ටිකක් එකඟ වුණා ඒක මට සිහියට අසු වුණා ඊට පස්සේ මම අර නහය මේ මේ නහය අර මේ යා හුස්ම ඉහළට පහළ ගන්න තැන එතන බලාගෙන ඉන්න ඕනි කියලා මේ එතෙන්ට අවධානය යොමු කරාම ආරයන්ත මට ටික දැනෙන්න ගත්තා මේ මගේ ඇඟ නිකන් ලොකු වෙලා ලොකු වෙලා පිම්බිලා පිම්බිලා යන ස්වභාවයක් තිබුණා ඊට පස්සේ ආරනසර දැන් අර නහය දැන් බලාගෙන හිටපු තැනත් නිකන් ලොකු වෙනවා ලොකු වෙනවා වගේ තේරුණා නිකන් අර ඇදිලා ඇදිලා ඇදිලා යනවා වගේ පිපිරෙන්න යන එහෙම ස්වභාවයක් තිබුණා. ඊට පස්සේ ආර්යයන් වහන්සේ ටික වෙලාවක් ගිහිල්ලා ඒකත් එහෙම නැති වෙලා ආර්යයන් වහන්සේ මේ කය කියන එක දැන් අර අපි සාමාන්‍යයෙන් අර දැන් දැනට මේ කතා කරද්දිත් අපිට මේ ඝනව වගේ කෙනෙක් පේනවා දැනෙනවා ගතියක් තියෙනවානේ ඒක සම්පූර්ණයෙන්ම ඒක නැති වෙලා ගියා. ඊට පස්සේ ආර්යයන් වහන්සේ මේ අර ස්පාක් ටික දැන් අපි නිකන් කියන්නේ දැන් අර හිතන ඒ වගේ එහෙම එහෙම එකක් තමයි තිබුණේ ඒ සිහියට අසුනේ ඊට පස්සේ ආරනන්ත එතකොටම මට හිතුණා දැන් අර ඒ ලොකුවට වෙන ස්පාක් එක ගැන තමයි හිතන්න ගන්නෙ වගේ එතන එතනින් එහෙම යන එකක් තිබුණා ඊට පස්සේ ආරනන්ත දැන් එහෙම ඒක දිහාම දැන් මේ එන යන එක දිහා එහෙම කිසිම මේ රටාවකට එහෙම නෙවෙයි ඔහේ එක එක ඒවා එනවා ඒක ආපු බවට මට පෙවුණා ඊට පස්සේ ඒක නැති වෙලා ඊට පස්සේ තව එක එක එන බව දැක්කම ඒක නැති වෙලා ගියද ඔහොම තිබුණා දැන් අන්ත ඊට පස්සේ දැන් එතකොට මට දැනුනේ ඒකේ එතන කිසිම අර න්‍යෂ්ටියක් වගේ එහෙම අර ඒ කියන්නේ කෝ එකක් දැන් අපිට දැන් මේ කතා කරන මොහොතේ දැන් මේ මමයි කියන එක අර පොඩි රාමෝ කියන්නේ පොඩි වටයක් කියන්නේ ඒකේ තියෙනවනේ ආරණංශ පොඩි මොකක්ද ඒකට කියන්නේ කොටු වීමක් වගේ එකක් තියෙනවනේ දැන් අතන එහෙම එහෙම මුකුත් නැහැ ඒක නිකන් ස්පාක් එකක්. ඒතර මට හිතට දැනුනේ දැන් ඒකාරයන් වහන්ස අර මේ මොකද්ද කියන එක තමයි මට දැනගන්න ඕන උනේ. මේ මොකද්ද මේ අවස්ථාව සහ මේ මොකද්ද කියන එක. දැන් මට ඒ වෙලාවේ එකපාරටම සිතුවිල්ලක් ආවා. දැන් මේ අපි මමයි කියලා හදාගෙන දින එකක් සිතුවිල්ල නේ. එහෙම දෙයක් ඇත්තටම නෑනේ. මේ තියෙන්නේ මේ ස්පාක් ටිකක්. නේද? ඒ වගේ එහෙම සිතුවිල්ලකුත් ආවා. නමුත් අර මට يعني ප්‍රත්‍යක්ෂම වුණා මේකේ අර ඒක ශූන්‍යතාවයද ඒක එහෙම ශූන්‍යතාවය කියන වචනේ නම් ඒ වෙලාවේ ඔලුවට ආවේ නැහැ. නමුත් මේකේ දෙයක් නැහෙනි කියන එක මේක නිකන් අර ගලාගෙන යන ජලයක් මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ. නමුත් ඒක ඊටාම පැහැදිලි දෙයක්. නමුත් ඒකේ යස්තියක් හෝ එකක් අර එහෙම පොයින්ට් එකක් පෙන්වන්න පොයින්ට් එකක් තිබුණේ නැහැ එතන. මේ එන යන ටිකක් වගේ එහෙම එකක් තමයි දැන් වචනෙට මට කියන්න පුළුවන්. ඉතින් ආරයන් අත මට දැනගන්න ඕනුනේ මේ මොකද්ද කියන එක. ඒක හැබැයි මේ මේක සමතය තුළින් ඇති වුණු චිත්ත කම්පන ස්වභාවය. ඒ ස්වභාවය තුළ හැබැයි ඒ ස්වභාවය ගලප ගන්න බෑ. ඒ කියන්නේ ඒක සමතය පැත්තෙන් එනකොට ඒකෙන් ඒ ඒ අපි ගාව තියෙන දෙයකින් අපි එක අපි අපි ඇත්තටම සමතයත් එක්ක යනකොට ඒ වගේ ඊටත් වැඩිය අභ්‍යන්තරයෙන් එනවා තම ස්වභාව මත වෙනවා නොදැනෙන ස්වභාවයකට යනකොට කම්පනය නොවන ස්වභාවයකට නොදැනෙන ස්වභාවයකට අසන්න තලයට යනවා කියලා කියන්නේ ඔකර ඒ ස්වභාවයේ නොදැනෙන ස්වභාවයට යන ස්වභාවය තුළ නම් ඒක දැනෙන්නේ ස්වභාවයකටම යනවා ඔය ඔය මොනවා මතුණත් ඒක නොදැනෙන ස්වභාවයටම යනවා අපේ ඔතන කම්පන ස්වභාවයට යන්න හම්බුන්නේ නැහැ යනත මොකද බාධාවක් ආවා එලා මගේ අර මම පොඩි ගමනක් යන්න තමයි පොඩි පැබාගයකට වාඩි වුණා ඊට පස්සේ ඉතින් අර ඒක කෙලින්ම ඊළඟට ආය ඇඟ ඇතුලට බැස්ස වගේ මට කියන්න තේරෙන්නේ නැහැ සමා වෙන්න බාධා කරාට වහන්සේට ඔව් ඒ ස්වභාවය එතන ඒක අභ්‍යන්තරයෙන්ම මතුවෙන ස්වභාවයක්. හැබැයි ඒක අපිට ගන්න බෑ ධර්මයේ පැත්තට. ඒකට හේතුව ඒ පැහැදිලි කරපු කාරණාව අභ්‍යන්තර චිත්ත කම්පන කියන්නේ ඒ එතන හුස්ම ඒකාග්‍ර කරලා එහෙම නැත්නම් සමත නිමිත්තකට සිත පිහිටවලා ඒක තුල සමතේ දිනු වෙලා එනකොට ඒක තුල අපිට අර විදර්ශනාව ගන්න බෑ. ඒකට හේතුව ඒ විදර්ශනාව කියන එක ඇවිල්ලා මෙතන අර එකම නිමිත්තක සිත පිහිටලා එන ඒ මෝහණය වෙන ස්වභාවයක් එතන තියෙනවා ලෞකික සමාධිවල. ලෞකික සමාධිවල තියෙනවා වෙන අරමුණකට එන නොදී එකම අරමුණේ පිහිටවලා සිත තබා ගැනීම තුළ ඇතිවන සමාධිමත් ස්වභාවයක් ඒ සමාධිමත් ස්වභාවය තුළ නොදැනෙන ස්වභාවයක් ඒකට ඒක තමයි සිතේ තියෙන යම් ස්වභාවයත් එක්ක ඒ එතන අපි අර නොදැනෙන ස්වභාවයට යනවා කියන එක නම් විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ නොදැනෙන ස්වභාවයට කම්පන චංචල ස්වභාවයකටයි දිය වෙන්නේ ඒක අසන්තරයට යනවා කියන එකයි ඒකේ විග්‍රහය නමුත් අර තමන් හිතන හිතන දෙයක් එහෙම මොන හරි ඒ මොහොතේ යම් කිසි අරමුණක් මෙනෙහි වෙලා එහෙම ඒ අරමුණක් තුළ සිත දුවන සිස්ටම් එකකට අසු වෙලා අපි තුමු දැන් නිමිත්තකට අසු වුණා කියලා අපි තුමු මෙතන හිත අර කිව්වා වගේ යම්කිසි හිතේ තියෙන යම්කිසි චිත්තමය ස්වභාවයකින්ම මතුවෙන ස්වභාවයක් තමයි එතකොට එන්නේ. ඒ කියන්නේ අපි තුමු අපිට මොන හරි ගොඩක් දේවල් සිද්ධ වෙනවා. තමන්ගෙම තියෙන අභ්‍යන්තරයේ තමන්ගෙම යම් ඒ වෙලාවේ අරමුණක් සකස් වෙලා ඒ අරමුණ සමහරවිට යම් විදිහකට සකස් වෙන්න පුළුවන් චිත්ත ස්වභාවයෙන් තියෙන ස්වභාවයෙන්ම ඒ ස්වභාවයෙන් එතන තමන් දක තමන් ඊට කලින් පරමාණු ආදින විදිය ඤස්ටි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එක සම්මානෙන් තමන්ට යම් කිසි මානසික කාර්යයක් තිබුණා නම් ඒ වගේ දෙයක් ඒ මොහොතටත් මතුවෙන්න පුළුවන් මතුවලා ඒ දේ ඒ ඒකට අරමුණ තමයි තමන් ඒ කලින් ගත්ත සංඥාවක් තමයි එතකොට රූප සංඥාව ඒ කියන්නේ ඒ ඒ අරමුණක් ඇති වෙලා ඒ තමන් ඊට කලින් ගත්ත රූප සංඥාව තමයි අර පරමාණුයේ රූප සංඥාව කියලා ගත්තොත් ඒ පරමාණු රූප සංඥාව ඒ මොහොතේ සංඥාව නිසාම මේ සංඥාවත් වතු වෙන්න පුළුවන්. වතු වෙලා ඒ විදිහට ඒ එහෙම ස්වභාවයක් දැකලා අත්දකින්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. එතකොට ඒක ඉන් එහා අපිට නිගමනයකට යන්න බෑ. ඒ නිසා මතුවෙන දෙයක්ද කියන එක Tamanට වයි සාන්දිටික. එහෙම මේ දැන් ඔය මම දැන් ඤස්තිකයි කියලා ඒ කියන්නේ දැන් ඔය මම දැන් පස්සේ ගැන හිතුවා මේ මොකද්ද කියලා. ඒ දැන් මම ඔය ඤස්තිය ගැන කිව්වට මට ඒ ඒ ඒක දැකපු වෙලාවේ එහෙම අදහසක් නෙවෙයි ආරෙන්නන්ස ආවේ එක හිතක් තව හිතකින් සිතුවිලි එන යන එක දිහා බලා හිටපු වගේ එකක් තමයි උනේ. දැන් මම හිතන්නකෝ ආරෙන්නන්ස දැන් අර එක්ස්රේ තියෙන්නේ. ඔව්. මේ මේ මෙම් තියෙන්නේ. ඒතර අපි මැෂින් එක දිහා බලාගෙන ඉන්නවනේ. ඒතර අපිට පේනවා මේ ස්පාක්ස් මෙහෙම යනවා. එතකොට එහෙම සිහියක් තමයි ඒ කියන්නේ එහෙම එකක් ඒක මම එක්සැම්පල් එකකට ගත්තේ. එහෙම දැන් මේවා අර ගොඩාක් කතා ගොඩ ඇහෙනවා. නමුත් එකක් ලොකු වෙනවා. එහෙම එතකොට එහෙම අවස්ථාවක් තමයි මට වචනෙන් කියන්න පුළුවන්. ඒක දිහා මම බලා කියන්නේ තව එහෙම මෙහෙම වුණා කියලා. ඒකට තමයි මට හිතුනේ මේ දැන් ඔබ වහන්සේ කියන ස්පාක් ඔය සේරම හරි නේද කියලා. ඒ කියන්නේ මේක මේ එහෙම තමයි මට හිතුනේ දැන් ඔය මම දැන් විදර්ශනා සමාධියක් කියන එක ওই විදිහේ නෙමෙයි එන්නේ. ওই විදිය පැහැදිලි කරනකොට ඒක ඒක ඒක මේ ඒක සමතය තුලින් මතුවෙන එකක් කියන්නේ ඔය. ඔක ඕක තමන්ගේ ඒ ඒ සමතේ තුළින් ඇල්ල එකේ මමයා ඉන්නවා. මම තමයි ඒක දකින්නේ. බලාගෙන ඉන්නේ. ඔව්. එතකොට මම ඉඳගෙන මම ඒ කියන චිත්ත ස්වභාවයේ දකින එකක් වෙනකොට ඒක විදර්ශනාවක් වෙන්නේ ඒක ඉදවික්ක වික්කු මේ ශාසනයක දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ශාසනයේ මම යන්නේ. මේ ශාසනය මම යන නැති වෙන්නේ බුද්ධ දර්ශනේ. එතකොට බුද්ධ දර්ශනය තුළ මෙතන අපි බුදුන් වහන්සේ දේශනා කරන ධර්මය මෙනෙහි කරනකොට ඇත්තටම එතන තමයි ඇත්තටම අපේ මේ මේ මේ නිවනට මේ ප්‍රධානම හේතු වෙන්නේ එතනින් තමයි. ඒ කියන්නේ වෙන කිසිම තැනක අපිට හම්බ වෙන්නේ අපි ওই බුද්ධ දර්ශනේ නොදන්න කාලේ ওই වේදේ තියෙන කුණ්ඩලිනී යෝග භාවනා එහෙම නැත්නම් ඔය හුස්ම දිහා බලලා උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියලා අර අර මේ අතුලාන්තයට මේ නොදැනෙන ස්වභාවයට අවදි වෙලා ඉන්නකොට ඔය කියන ස්වභාව මතුවෙනවා. හැබැයි ඒ එකක්වත් බුද්ධහම නෙමෙයි. ඒ ඒකට හේතුව තමයි එතන හැමතැනම ආත්මේ තියාගෙන මේ දේවල් වෙන්නේ. හැබැයි මෙතන විදර්ශනා දැන් බුදුන් වහන්සේ දේශනා කරන ඉදබික්කෝ බික්කු මේ ශාසනයේ භික්ෂුව කියනකොට බුදුන් වහන්සේක පටිසම්පාදයෙන් තමයි ගන්නෙ. ඒ කියන්නේ අත්‍තරම සිත හැදෙන හැටි ගන්නෙ. එතනදී කෙලිම සිත කියලා දෙයක් නැහැ කියනකොට එතන ආත්මෙත් එතනම ඒ අවබෝධය තුළමයි ආත්ම සංඥාව නැති වෙන්නේ. ඒතකොට ඒ අවබෝධය ඇති වෙනකොට වෙන්නේ ඇත්තටම විදර්ශනාව තුළ බුදුන් වහන්සේ පෙන්වන කාරණාවත් එක්ක අපි බලනකොට අර සමතය තුළ මතුවෙන ඒ ස්වභාවය වගේ නෙමෙයි මෙතන ලොකු පරිවර්තනයක් වෙනවා. ඒකට හේතුව තමයි මේකේ නුවණට හසු වෙනවා ආත්මේ නැහැ කියන එක. ආත්මයක් නැහැ කියන එක. එතකොට එතනදී විදර්ශනාව තුළ නාම රූප පරිච්ඡේදයකටයි යන්නේ. ඒ කියන්නේ එතනදී කෙලින්ම මේ නාම රූප පත්‍ය විඥානං කියන තැන. ඒ කියන්නේ අපිට මේ ඒ කියන්නේ ධර්මයේ සද්ධර්ම ශ්‍රවණය එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය එහෙම නැත්නම් ඒ තුල ඒ ඒ ධර්ම ඇසින් දකිනකොට ඒ එතනදී අපිට සිත හැදෙන හැටි තමයි අපිට එතකොට මේ shabdකින් අපි අර ගන්න විදියට අසකන දිවනාසයෙන් එන දේ නේද කියලා අපි මෙනෙහි කරන්නේ. එතකොට අසකන දිවනාසයෙන් එන ආරම්භන ඒක ශබ්දයෙන් අපි වර්ණයෙන් ගන්ධයෙන් රසයෙන් දැනෙන ස්වභාවයේ ඒ ස්වභාවයත් එක්ක ඒක දෙයක් කරගෙන තියෙන හැටි ඒ දේ අපේ විඥානේ දැන ගැනීම බවට පත් වෙන හැටි එතකොට අපි දන්නවා ඇහැට එන්නේ වර්ණයක් කනට ශබ්දයක් නාසයට ගන්ධයක් දිවට රසක් එතකොට කයට උණුසුම සීතල සලගති එතකොට මේ ස්පාක් වීම ප්‍රසාද වීම ආයතනවල ඒ ප්‍රසාද වීම තුල ඒ දැනෙන ස්වභාවය ඒ ස්වභාවය දැන් ශබ්දයක් දානකොට මේ අම්මා තාත්තා කියනකොට ඒ ශබ්දෙත් එක්ක ඒ වර්ණ ඇඩතල එකතු වෙලා ඒක එතන දෙයක් වෙන ඒක එතන අම්මා කියලා දෙයක් තියෙනවා පොත කියලා දෙයක් තියෙනවා වගේ ඊට ඊට පස්සේ අපි දෙයක් ඇසුරු කරන එක ඊට පස්සේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ සත්‍යයට දුකෙන් මිදෙන මඟ. එහෙනම් දෙයක් තියෙනවනේ දුක තියෙන. එහෙනම් දෙයක් නැති තැන දුකක් නැහැ කියනකොට. එතකොට ඒක හොඳට ඒක දකින්න ලැබෙනවා. එතකොට දුකෙන් මිදෙන මඟ හොඳට පේනවා. එතකොට දෙයක් තිබ්බොත් එතනමයි දුකක් තියෙනවා කියන්නේ එතනමයි ආත්මය තියෙන්නේ. එතකොට එතනමයි දෙයක් තිබ්බොත් ලෝකේ ඉන්නවා. තියෙන ලෝකෙක ඉන්නවා. දේවල් තියෙන. හැබැයි දෙයක් නැති වෙනකොට ලෝකෙත් නැති වෙනවා. එතකොට එතනම ආත්මෙත් නැති වෙනවා. දෙයක් තිබ්බොත් ආත්මයක් තියෙනවා දෙයක් නැති වෙනකොට ආත්මයක් නැහැ කියන කියන්නේ. එතකොට මෙතන දෙයක් කර ගැනීමමයි ආත්ම සංඥාව. එතකොට මේ අවබෝධය තුළ තමයි ආත්මය ගිලීලා යන්නේ. එතකොට ඒක ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනවා ඊට පස්සේ කෘත්‍ය ඥානය කියන එක. ඒකට සත්‍ය ඥානෙ අසදරගත ධර්මයේ තුළ මෙතන මෙතන ආත්මය ගිලිහෙන තැන හිතට පිහිටන තැනක් නැති වෙනවා විදර්ශනා සමාධිය තුළ. ඒක ඒක ප්‍රායෝගිකව ඒ ප්‍රායෝගිකවම දැනෙනවා. ඒ කියන්නේ ඒක ඒ ස්වභාවය බවටපත් වෙනවා. එතකොට බාහිරවත් මෙතන අන්ත අභ්‍යන්තර බාහිර කියලා දෙකක් හම්බ වෙන්නේ දෙයක් තියෙනවනම්. දෙයක් තිබුවොත් ඒක ගන්න වෙන්නේ කොහොමද එළිය කියලා. මොකද එළිය වගේ තමයි දැනෙන්නේ. එතකොට මේ ඔක්කොම පේන්නේ ඇහෙන්නේ කියලා ඒ දේ කියලා තමයි හිතෙන්නේ පොත අම්මා තාත්තා ඉර හඳ ගහකොළ ශබ්ද තමයි බලනකොට මේ හැම එකක්ම ශබ්ද විදියට එන්නේ කවුරු හරි එක්ක කියන ඕනේ අම්මේ මේ මොකද්ද කියලා අහන්න ඕනේ පුංචි දරුවගේ ස්වභාවයෙන් ඒක පේනවා ප්‍රභාස්වරසිත අර සිතුවිලි වලින් වැහෙන බව විඥාන මායාවේ ප්‍රභාස්වරසිතේ එහෙම ස්වභාවයක් නැහැ ප්‍රභාස්වරසිතේ සුවඳ දැනෙනවා ගඳ දැනෙනවා රස දැනෙනවා වර්ණ පේනවා ශබ්ද ඇහෙනවා පුංචි දරුවට පුංචි දරුවා දන්නේ මේක අඹ ගහක්ද මේක පිච්ච මලේ සුවඳද මේක කහ පාටද ඒවා ඔක්කොම ශබ්ද දැන් ඇමරිකාවේ හිටියොත් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඒ ටික වැටෙන්නේ. ඒතකොට චීනයේ හිටියොත් චීන භාෂාවෙන් තමයි ඔය ටික වැටෙන්නේ. yellow red blue එහෙම නැත්නම් ඔය කියන ඔය භාෂාවකින් තමයි ඒක එන්නේ. ඒතකොට ශබ්දකින් තමයි ඒතර දැනෙන්නේ. තාසන් වගේ කැලේ හිටියානම් නරිහු කියන සද්දය හරි ඒකට එකතු වෙනවා. ඒතකොට ශබ්දයයි වර්ණයයි එකතු වීම තමයි මෙතන ස්වභාවික සංසිද්ධිය. ඇත්තටම ශබ්ද වර්ණ ගන්ධ රස පහස සියල්ලම එකතු වීමක් වෙනවා මෙතන. මෙතන ත්‍රිමාණ වීමක් වෙනවා. ඒ තුල අපිට මේ මේ ඒ ත්‍රිමාණ වීම තුල රැවටීමට කොටු වෙනවා. ඒ මායාවම තමයි එතකොට ත්‍රිමාණ වීම තමයි එතකොට ආත්ම සංඥාව. ඒකම එතකොට දෙයක් වගේ දැනෙන ගතිය. ඒ දෙයක් වගේ දැනෙන ගතිය තමයි අපි එතකොට මේ දිගටම මේ මම ඉන්නවා මම කනවා මම බොනවා එතකොට මට මම කැමති අකමැති ඔක්කොම දෙයක් තියෙනවා. ඒතර දෙයක් තියෙනවා කියන තැන තමයි එතකොට අපි මේ ජීවත් වෙනවා කියන ආත්මීය දැනීම. එතකොට දෙයක් දැනෙන්නේ නැති තැන ආත්මීය දැනීම නැති වෙන්නේ. එතකොට ආත්මීය දැනීම නැති වෙන තැන මේ දෙයක් කියන සාමාන්‍ය වෙන්ද විදියට පේන දේ පේනවා, ඇහෙනවා ඇහෙනවා. එතකොට අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ, දැනුම නැති වෙලත් නැහැ, දන්නවා. හැබැයි ඒ ඔක්කොම මිදෙන අවදිමත් ස්වභාවයක් මත වෙනවා. ඒ අවදිමත් ස්වභාවයේ ඇත්තටම අර මේ පේනවා වුණාට ඒකට එහෙම නැති බවට දැනෙන ස්වභාවයක් තමයි මතුවෙන්නේ. එතකොට සද්දයක් ඇහුණත් එහෙම දෙයක් කියලා පෙන්වුණාට ඒක අභ්‍යන්තරයෙන් මතුවෙන අවදිමත් ගතියක් අර හීනෙන් නැකිట్లా වගේ. හීනේ තමයි මේ ඇත්තට පේන ඇහෙන දැනෙන හැම එකම හීනේ වෙනවා. හැබැයි ඒකෙන් අවදි වුණා වගේ ස්වභාවයක් දැනෙනවා මේ එකකටවත් අයිති නැති අවදියක් අවදිමත් ගතියක් කියලා. එතකොට ආත්ම ගතිය නැති වෙලා දැන්. එතකොට ආත්ම ගතිය නැති වෙලා ඕකනේ ඔක සතරේ ගාවම නිතරම ඒත් ඒක තමයි අවදිය වෙන්නේ. ඒ අවදිමත්කම දැන් අතන සිතුවිලි වල තමන්නේ. තමන්ගේම හිතේ තමන්ට අයිතියක් නැති වෙලා යනවා. එතකොට අත්තටම වගේ ආරෙනවාස දැන් වෙන දෙන මෙතන දෙයක් තිබුණනේ. දැන් මේක මෙතන ක්‍රියාවලියක් ක්‍රියාවලියක් විතරයි ඉතුරු වෙන්නේ. හැම සිද්ධියම සිද්ධියක්. එහෙම නැත්නම් ක්‍රියාවලියක් කියන නම දාන්න පුළුවන්. ඔක විග්‍රහ කරන්න තව කෙනෙකුට sannivedanaya කරන්න තේරුම් ගන්න. නමුත් මේක තමන්ට දැනෙන අත්දැකීමක්. එතකොට මේ අත්දැකීම දැනෙන ස්වභාවය සාන්දිටිකයි කියන තැන. ඒක සිහියට අසු වෙන්නේ. සිහියට අසු වෙනවා මේ මේකේ මේ හැම එකක්ම දියවිගෙන යන වටිනාකමක් දැනෙනවා සිහියට. ඒක ආසක්ඛ්‍ය ඥානේ. එතකොට අර පෙරසිට කඳ පිළිවෙත් දකින්න එක තමයි පුබ්බේනවස ඥානේ තමයි අර පුංචි දරුවාගේ අතන ඒක හැදෙන හැටි මේ ශබ්දේ වර්ණ එකතු වෙලා සිතක් හැදෙන හැටි. ඒක මේ මොහොතේ ඒ දෙයමයි සිද්ධ වෙන්නේ. මෙතන අතීත ඒ තියෙන එකක් නෙමෙයි ඇත්තටම. මෙතනමයි මේ ස්පාක් එක සිද්ධ වෙන්නේ. ඒ පෙරමතකය කියලා එකක් නැහැ මේ මේ මේ පැහැදිලි කිරීම තුළ. මෙතන එතන එතනම ජෙනරේට් වෙන එකක් වෙනවා කරන්ට් එකක් වගේ. අර ආත්මීය දැනීම ඒ කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන පු탁ජන ස්වභාවය ඇතුලේ. ඒක තුල තමයි මේ මොහොතේ ඒ ඒ කලින් ඒ යමක් අපිට දැනෙනකොට ඇහෙනකොට ඒක දෙයක් වෙනකොට ඒක ඊට පස්සේ අනුසෝතය තුළ බලගැන්විලා තමයි දෙයක් වෙන්නේ. නැවත නැවත ඒක සිද්ධිය සිද්ධ වෙනවා. හැබැයි ඒක එතකොට දිගටම අර අර දැන් අපි අර ඒකයි කිව්වේ පුංචි දරුවට 5000ක් 25ක් වෙන තාත්තට 11000ක් 25ක් වෙන එක. ඒ කියන්නේ පොඩි දරුවා ඉපදෙනකොට දෙයක් තිබ්බොත් තමයි එතන ඇලීමක් ගැටීමක් තියෙන්නේ. එතකොට තමයි එතන දෙයක් තියෙන නිසා තමයි ස්පාක් එකක් තියෙන්නේ. දෙයක් වගේ දැනෙන ස්පාක් එකක්. පොත කියලා දෙයක් වගේ දැනෙන ස්පාක් එකක්. එතකොට හැම දෙයක්ම අම්ම කියලා දෙයක් වගේ දැනෙනවා. එතකොට අඹ ගහ දෙයක් වගේ දැනෙනවා. එතකොට දෙයක් වගේ දැනෙන ස්පාක් එකක් දිගටම වෙනවා. එතකොට ඒක ඒ ඇත්තටම ආරෝපණයක් වගේ එකක්, බන්ධන බලයක් වගේ එකක්. යාරූපේ නන්දි තදුපාදාන බව කියප එක බව කියන්නේ දෙයක් වගේ දැනෙන එක. එතකොට ඒකට හැමතිස්සෙම දැන් ඒක ඉවරයක් නැහැ. දැන් දිගටම ස්පාක් වෙනවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රාසවාස වෙනකම්ම දිගටම ආරෝපණයකට කොටුවීමක් සමානයි. කරන්ට් එකක් වගේ මේකෙන් දිගටම මේක මේන්ටේන් වෙනවා. දිගටම මේක ස්පාර්ක් වෙනවා කියන එක. එතකොට මේක ස්පාර්ක් වෙන මොනවද? ශබ්ද වර්ණ ගන්ධ රස පහස. ඒක ශබ්ද වර්ණ ගන්ධ රස පහස කියන්නේ මේ මේක අර චුම්බකාරෝපණෙත් නෙමෙයි විද්‍යුත් ආරෝපණෙත් නෙමෙයි ශබ්ද වර්ණ ගන්ධ රස පහස දේවල් තියෙනා වගේ දැනෙන ස්පාර්ක් එකක්. ඒක චිත්ත ස්වභාවයක්. ශබ්ද වර්ණ කියනකොට මේ සිපුටු ඇඳන් කියන ස්පාර්ක් එකක්. එතකොට මේස පුටු අඳන් අම්මා තාත්තා ගහක් වල ඉරහඳ කියලා දවා කියලා ඔන්න ඔය දැනෙන ස්වභාවය තියෙනවා වගේ චිත්ත ස්වභාවයක් තමයි ස්පාක් වෙන්නේ දිගටම. ඒතර ඒ ඒක ඒක චුම්බක ආරෝපණෙත් නෙමෙයි විද්‍යුත් ආරෝපණෙත් නෙමෙයි මේක මීටම අදාළ වෙනස්ම ආරෝපණයක්. ඒක නිසා තමයි චිත්ත ආරෝපණ කියලා කියන්නේ. ඒ චිත්ත ආරෝපණය තමයි මේක තණ්හාවේ ස්වභාවය, බන්ධන ස්වභාවය. ඒතකොට ඒක තුළ තමයි අපි මේ ජීවත් වෙනවා කියන මේ දැනීම ඔක්කොම තියෙන්නේ. හැබැයි මේ ස්පාක් එකත් මේ මොහොතේමයි වෙන්නේ. දැන් කරන්ට් එකක් වගේ එකක් තමයි මේ මේ කියන ආරෝපණය. ඒ ආරෝපණය හැබැයි ඔක්කොම තියෙන ඔක්කොගෙම හැදිලා තියෙන. මේසේ ඉරාඳ ගහකොළ ඇමරිකාව ලංකාව ජපානය කියන ඔක්කොම සංඥා මේකෙන් තද වෙලා ප්‍රෙෂ් වෙලා වගේ අර කරන්ට් එකක් බවට පත් වුණා වගේ අර චිත්ත ස්වභාවයකට මේක ආරෝපණ බන්ධනයකට කොටු වෙනවා. ඒක ඊට පස්සේ දිගටම ස්පාක් වෙන දත්ත ලෝඩ් එකම ස්පාක් වෙනවා. අපිට ඒක ඒ විදිහට තමයි කියන්නේ දත්ත ලෝඩ් එක කියනට වැඩි ඒක කන්වර්ට් වෙලා තියෙනවා ආරෝපණ ස්වභාවයකින් තමයි ඒක එන්නේ. දකින්නකොටම පේනවා බිත්තිය කියලා. ඇහෙනකොටම දන්නවා මේ මේ මේ කපුටගේ සද්ද කියලා. ඒතකොට මේ අර ශබ්ද වර්ණ ඔක්කොම එකටම තද වෙලා එකම අර ශක්ති ස්වභාවයක් බවට එහෙම කියන්නත් පුළුවන්. විද්‍යුතය වගේ මේක බැටරියක් වගේ charge වෙලා වගේ කරන්ට් එකක් වගේ තියෙන එක. ඒ කරන්ට් එක තමයි අවශ්‍ය වදින්නේ ස්පාක් වෙනවා කියන්නේ. කොහෙන් බැලුවත් අර 33000 වැදුනා වගේ ස්පාක් වෙනවා. ආනේ මේකනේ අරකනේ මේකනේ මේකනේ එකකයි ස්පාක් වෙනවා. හැබැයි ඒක අර අතුලාන්තමේන ආරෝපණ මෙතන ගොඩ නැගුණු එකක් මිසක් එහෙම එකක් නෙමෙයි නැත්තම්. මෙතනම ස්පාක් වෙන එකක්. දැන් අපි බඹර කැරකුවාට පස්සේ බඹර වේගයෙන් කැරකෙනකොට අපි අර මෙතන කලින් කියලා තියෙනවා මේ බඹර වේගයෙන් කැරකෙනකොට මේකේ කුඹියක් කරේ මොකක් කරේ තිතක් කරේ තිබ්බොත් ඒකත් වේගෙන් කැරකෙනවා කියලා. ඊට පස්සේ ඒ තිත ආයේ පෙන්නලා කියන්න බෑ මේක කලින් වටේද මේ වටේද අර වටේද කියලා. ඒ වගේ දැන් අපිට පුංචි කාලේ දෙයක් කිව්වොත් එහෙම මේක අඹගහ කියලා ඊට පස්සේ දිගටම අඹගහ ස්පාක් වෙවි තියෙන්නේ. ඊට පස්සේ ආයේ මේ අඹගහ කොතනද කියන එක කියන්න බෑ. දැන් එකපාරටම කවුරුත් බිත්තිය කියන එක කවදාද? අම්මේ මේ බිත්තියද කියලා ඇහුවද? නෑ නේද? එහෙනම් බිත්තිය කොහොමද? අර පොඩි කාලේ ඉඳන් ඕක ඇවිල්ලා ඉවරයි. සමහරට ඒක අම්මට කියන එකක් එක්ක තව කාටවත් කාටවත් කියන එකක් මරණය කියන එක ඇහුවේ නැතත් ඒක දන්නවා. මේක શબ્දෙන් එන්න විතරයි ඕනේ. ඒකට වෙලාවක් හොයන්නත් බෑ. අත්‍තරනකෝ දැන් වෙන ස්පාක් එක ඒ ආපු ස්පාක් එකම තමයි. හැබැයි ඒ සංඥාව, ඒ සංඥාව තමයි මේ සංඥාව. දකින්නකොටම බිත්තිය කියලා එනවා. හැබැයි බැලුවොත් බිත්තිය කියලා පොඩි කාලේ බැලුවොත් කාගෙන් අහලත් නැහැ. හැබැයි අනිත් අය කතා කරන එක ඇහිලා තියෙන්නේ. ඒතකොට ඒකෙන් ඒකේ සංඥාව ඇති වෙලා සිස්ටම් එකෙන්ම ඇවිල්ලා. ඒතකොට ඒක දැන් එන්නේ ඒකම එක්කම අපි හිතන්නේ මේක අතීතයෙන් එනවා කියලා. නෑ එහෙම එකක් නෙමෙයි අර දිගටම ස්පාර්ක් එකේ ඇවිල්ලා මේ මොහොතේ 35ක් වෙනවා. එච්චර තමයි. එනකොටම අරක එනවා. එච්චර තමයි. මේක පෙරමතකයෙන් ආවා කියලා එහෙම ගත්තාම ඒක මොලේ ඇතුලේ කොහේ හරි තැනක රෙකෝඩ් වෙලා තියෙන එකක් එහෙම එකක් නෙමෙයි. මෙතන මෙතනම ස්පාර්ක් එක. මෙතනමයි සකස් වෙන්නේ. මෙතන ස්පාක් එක ස්පාක් වෙන්නේ අර අර රාගදේශම එහෙම නැත්නම් තණ්හාව එහෙම නැත්නම් මෙතන තියෙනවා මේ ස්පාක් වෙන හේතුව. ඒ කියන්නේ මෙතන තියෙනවා ස්පාක් වෙන ෂෝට් වෙන කරන්ට් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ මෙතන දෙයක් තියෙනවා ස්පාක් වෙන. ඒක නිසා ස්පාක් වෙන්නේ. හැබැයි දැන් මුකුත් දැන් දන්නේ නැති කෙනා අර අර අපි තුමු මේ චීන කෙනාට මේ මේසපුටුව දැන් ස්පාක් වෙන්නේ නැහැ. එයාගේ තියෙන ශබ්ද වර්ණ ලෝඩ් එක තමයි යට ස්පාක් වෙන්නේ. ඒ ලෝඩ් එක ස්පාක් වෙනවා කියන්නේ මේ මෙතන එතනම ආරෝපණයකින් එන එකක්. නැතුව එතනම ආරෝපණයෙන් එක එනවා මිසක් මේක අර කම්පියුටර් එකේ වගේ CPU එක දත්ත දාලා එතනින් එහෙම එකක් නෙමෙයි මේ. මෙතනම ස්පාක් වෙනවා. මෙතනම ස්පාක් වෙනවා. මෙතනම ස්පාක් වෙන එක පෙර සංඥා නව සංඥා කිව්වට තනක් හොයන්න බෑ. මේක මේක අහවල් දවසේද ආවල් දවසේද ඒක හොයන්න බෑ. අර බඹර කැරකෙනකොට බඹර උඩ තිතක් තිබ්බොත් තිතක් කැරකෙනා වගේ තමයි පේන්නේ වලල්ලක් වගේ. හැබැයි ඊට පස්සේ ඒ තිත කොතනින් හරි මේක මේ කවද එකද කියලා හොයන්න බෑ. ඒක නිසා මේක කාලයකට දාන්න බෑ. දැන් ස්පාක් වුණොත් මේක මේ මොහොතේ සිතක් විතරයි. මේක අතීතයේ මේකද එහෙම දාන්න බෑ. මේක ගන්න බෑ. ඇත්තට මෙතන ස්පාක්යක් විතරයි. මේ ෂනේ විතරයි. මේ ෂනේ ඉන්නවා. මේ ෂනේ දැනෙනවා. මේ ෂනේ ස්පාක්යක්. මේ ෂනේ කරන්ට් එක. අපෝ මේක සත්‍ය දෙයක් ආව වෙන්නේ මේ ෂනේ ස්පාක් වෙන්නේ නැහැ. ඒතර මේ ෂනේ කරන්ට් එක උපදින්නේ නැහැ. ඒතර මේ ෂනේ අර බල ගන්න වෙන්නේ නැහැ. එතකොට එයාට මේ ශනේ අර තියෙනා වගේ දැනන ආරෝපණේ නැහැ. එතකොට මෙතන නිවන් දකින්නවා කියන්නේ රාගදේශමෝ ගින්න නිවෙනවා කියන්නේ මේ ශනේම නියුට්‍රල් වෙලා. එතකොට කරන්ට් එක බහැලා. කරන්ට් එක බැස්සට අර වාහනේ දැන් කරන්ට් එක නැති වුණාට බැටරිය වාහනේ අර ටයර් ටික යනවා අර පුරුද්දට යනවා. හැබැයි කරන්ට් එක නැහැ. මේ වගේ. ආයි වාහනේ නැවතුනොත් ආයි ගන්නත් බෑ. එතනින් ඉවරයි. ඒ කියන්නේ මෙතන දැන් ඒ උපමාවක් විතරයි. දැන් අපි ගත්තොත් මෙතන අත්තර මේ වාහනේ ටයර් හතර කැරකෙන නිසා කරන්ට් එක බැටරිය මේන්ටේන් වෙනවා. බැටරිය චාර්ජ් වෙනවා. අතරම එහෙම නැත්නම් බැටරිය බහලා යනවා. එතකොට මෙතන සිද්ධ වෙන්නේ කරන්ට් එක මෙතන බැටරිය චාර්ජ් වෙන්නේ උපාදාන වෙන්නේ දැන් සාමාන්‍ය බොඩි ලැන්ග්වේජ් එක සාමාන්‍ය බොඩි එක ෆිසිකල් බොඩි එක ඇදලා තියෙන්නේ ස්පාක් වෙන්න. එතකොට දිගටම ස්පාක් වෙන්න ඕනේ. එතකොට තමයි මේ අලුතෙන් මෙයා කොණ්ඩේ පීරනවා අලුත් කෑම හොයනවා එතකොට අලුත් ඇඳුම් හොයනවා මෙයා හැමතිස්සෙම මේන්ටේන් බොඩියත් මේන්ටේන් කරන්නේ ස්පාකුත් එක්කමයි. ඒතර ස්පාක් වෙන හින්දායි බොඩියත් මේන්ටේන් කරන්නේ. ඒතර මේ ඔක්කොම සබාදාහමෙන්ම මේ විදිහටම නිර්මාණය මේක වෙන එකක් මේ සිද්ධිය. සමාවිනාදෙන්නාට දැන් ඔය ස්පාක් වෙන එකේ ප්‍රබලතාවය ආරණංශයට තණ්හාවෙත් තියෙනවනේ. ඒකයි තණ්හාව තමයි ස්පාක් කියන්නේ. ස්පාක් කියන්නේ ස්පාක් කියන්නේ තණ්හාව. තණ්හා තමයි වැඩි වෙන්නේ. තණ්හා තමයි දැන් තණ්හා තමයි දැන් තව තව ඊට වැඩිය හොඳ කෑම හොයන්නේ තණ්හා. පොණෝ භවික නන්දිරාග සාගත අත්තර අභිනන්දනි. ඒ කියන්නේ මේක අභිනන්දනයක එනවා. එතන එතන తත්‍ර అත්‍ර අභිනන්දති. ඒ කියන්නේ උද්දීපනය වෙනවා. අභිනන්දනය වෙනවා. දවල්ට කෑපයකට වැඩිය හොඳ එකක් රැට කන්න බල. ඊයේ කාපුව අදත් කන්න බෑ. ඒ වගේ දැන් මේ ඇඳුම පරණයි අලුත් එකක් ඕනේ. ඒ වගේ අලුත් කරන මේ පොනෝබවිකා කියන එක එනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන එකට වැඩිය තව එකක්. ඊගාට තව එකක්. අලුත් එකක් අලුත් එකක්. දිගටම දැන් ගඟ ගඟ ගලන්න ඕනේ ගඟ තියනවා වෙන්නේ. අපිට දේවල් තියනවා වෙන නම් මේ මේ සේරම අලුත් වෙන්න ඕනේ. ඒතර නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ. ඒතර වේගයක් තියෙනවා මෙතන. මෙතන අර වේගෙට මේ දැන් ආලෝකයක් වුණත් වේගය නිසායි තියෙනවා වගේ දැනෙන. ශබ්දයක් වුණත් වේගයක් තුල. ඒ කියන්නේ ස්පාක් වෙනවා තප්පරයට කෝටි වාරයක් මේ බිත්තිය තියෙන වගේ ආලෝක ඇඩතලෙ දැනෙනකොට. එතකොට ශබ්දේ වුණත් දැනනකොට ඒ වගේම ස්පාක් එකකින් එන්නේ. ඒ විතරක් නෙමෙයි මේ දෙක එකට එකතු වෙලා වෙන ස්පාක් එකක් හැදෙනවා. ශබ්දෙත් නෙමෙයි වර්ණෙත් නෙමෙයි බිත්තිය මේස පුටු ඇඳන් ඔන්න ඔය විදිහට ශබ්ද වර්ණ එකතු වුණු ස්පාක් එකක් සිද්ධ වෙනවා. දේවල් විදිහට. ඒක තමයි මනෝද්වාරයෙන් ඊට පස්සේ දිගටම ඕක තමයි ගෙනියන්නේ. ඒක තමයි දිගටම ගෙනියන්නේ. ඒක තමයි එතකොට අපි දිගටම ওই ස්පාක් විදියට මේන්ටේන් කරන්නේ දිගටම ඒ දැනෙන ස්වභාවය. ඒතර ආත්මයක් කියන එක. එතකොට අජ්ජෝසාය තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් බව භවයක් තියෙනවා. දේවල් තියෙනවා. එතකොට ආත්මයක් තියෙනවා. මාත් ඉන්නවා. මේ මෙන්න මේක දිගටම සිද්ධ වෙන එක. එතකොට මෙතන අපි එතකොට මෙන්න මේ ආත්මය සම්පූර්ණයෙන්ම ගිලිනවා. මේ ධර්මයේ දකිනකොට දේවල් හම්බ වෙන්නේ නැහැ. එතකොට දේවල් හම්බ වෙන්නේත් නැහැ. ආත්මයක් හම්බ වෙන්නේත් නැහැ. ඒතර ආත්ම සංඥාවත් ගිලිහිලා දේවල් හැබැයි ඒතර දේවල් කියලා හැමසෙම තු අර දෙයක් ඇවිල්ලා දෙයක් තියෙනවා කියන අර ඒ දේ මත නැගිටින අර චූන් වෙන ගතිය ඒක නැති වෙනවා. අත්‍තරම කිව්වොත් සත්‍යට එනවා. අර විඳවන එක නැති වෙනවා. දුක් විඳින එක නැති වෙනවා. දැන් සැප දුක්ඛං දුක දුක්ඛං උද්දීපනයක් තමයි කරන්ට් එක වගේ මෙතන තිබිලා තියෙන්නේ. මේකේ සත්‍යයට එනවා. මේ මායාව තමයි අමතිස්සම දේවල් කියලා පෙන්නලා ඒක තුල ආරෝපණයක් ඇති කළා. ඒ ආරෝපණය තුල තමයි අපි හිටියේ මෙච්චරකල්. මේ මම ඉන්නවා කියලා මේ ඔය එක එක පිනවන ස්වභාව ආයතන පිනව පිනව. අස පිනවනෝ දිව පිනවනෝ කන පිනවනෝ. එතකොට මේ දැන් දැන් අපි ශබ්දේ ලස්සන සින්දු අහන්නේ. එතකොට ඒ මිහිරි සින්දු අහන්නේ කන පිනවත්. එතකොට ලස්සන ලස්සන දේවල් බලන්නේ ඇස පිනවත්. කන්දක් බලන්න ගියත් දියැලක් බලන්න ගියත් මොකක් හරි බලන්න මේ ඇස පිනවන්නේ චිත්‍ර පෙන්නනවා පිනවන්නේ එහෙම නැත්නම් අපි බැලුවොත් දිවට රස රස කෑම දාන්නේ දිව පිනවනවා එතකොට බැලුවොත් සුවඳ එක එක වන නාසය පිනවනවා එතකොට උණුසුම සීතල තද ගතිය කාය ප්‍රාසාදේ එතකොට අපි උණුසුම සීතල පහස හැම එකෙම බලන්නේ මේ කාය පිනවන්නේ එතකොට මේ හංකඩේ සෙන්සර් එකක් විදිහට මේ සෙන්සර්ස් ටික තමයි මේන්ටේන් කරලා තියෙන්නේ හැබැයි දැන් මේක අවබෝධ වුණා වෙන්නේ මෙයාට මේක සත්‍ය පේනවා සත්‍ය පේනකොට කෙනෙක් නැති වෙනවා. කෙනෙක් නැති වෙනවා ඒ කියන්නේ මේකෙම ස්පාක් එකක් කියලා ආත්ම ස්පාක් එක පේන ගන්න. කෙනා කියන්නේ. එතකොට මේක එයාට මේ මායාව ඇතුළේ එයා තව හිර වෙන්නේ ඇත්තටම නියුට්‍රල් වෙනවා. නියුට්‍රල් වෙනවා කියන්නේ මේක මේක තව චාර්ජ් වෙන්නේ තව මේක ආත්ම බන්ධනේ ගිනි ගන්නෑ. මේක දැන් මොකක් හරි තිබ්බත් එකයි නැතත් එකයි අත්හැරන තැනට දැන් සහැල්ලුවක් දැනෙනවා. දැන් ආතතිය නැති වෙනවා. ඉලාස්ටික් එක වගේ ඇදලා තිබුණු අර මනසේ ස්වභාවය ගිලිහිලා යනවා. ගිලිලා මේක නිකන් රිලැක්ස් වෙනවා. රිලැක්ස් වෙලා අර ආරෝපණ බන්ධන බල බිඳ වැටෙනවා. බිඳ වැටුනහම මෙතනින් මේ මෙතනින් තමයි ඇත්තටම මේ මේ ඇත්තම නිවන කියන්නේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳනවා කියන්නේ මේ කතාවයි. ඒතකොට අර මේකෙදී එක මට්ටමකදී මේ මේ බාහිරට දැන් මේ සිත මේ ප්‍රායෝගික පැත්තදී බාහිරට සිත යන්නේ නැති ස්වභාවය බාහිර ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට සිතෙත් එහෙම දෙයක් නැහැ. ඊට පස්සේ සෝතාපන්නයි කියන්නේ බාහිරට නොවන ස්වභාවය. බාහිර ඇත්ත නොවන තැන සිතුවිලි කියලායි දකින්නේ. ඒතකොට සෝතාපන්න තැන. හැබැයි එකම මොහොතේ මේ අවබෝධය ඇති වෙන්න පුළුවන් දෙපැත්තෙම උග්ගරිතන්න විපරිතන්න කියන ස්වභාවය. ඒ කියන්නේ අසුසැනින් දේරනවා බාහිරක් දෙයක් නැහැ සිත දෙයක් නැහැ. එයා එකපාරම අනාගාම භූමිය පහු කරනවා. එහෙම නැත්නම් අනාගාමී කියන්නේ සිතෙන් මිදෙන තැන. ඒතකොට සකදාගාමී කියන්නේ මිදි මිදි අනේක දැනෙන ස්වභාවය. මේක මාර්ගවලටත් ඵලවලටත් පෙන්වන්න පුළුවන්. සමාධිමත් ස්වභාවය කන්දක් නැගලා පැන්නක් හම්බුණා වගේ. ඒ කියන්නේ මේක මුලින් අර සිත දකිනවා එහෙම ස්වභාවයේ ප්‍රායෝගිකව ඊට පස්සේ ඒක මිදුණු ස්වභාවයත් අත්දකිනවා කියන එක. ඉතින් කෙනකෙනාට ඒක ස්වභාවය අනුව ඒ සෝතාපන්න ස්වභාවය බාහිරින් මිදෙන එක ඒ සකදාගාම ස්වභාවය මිදි මිදි යන එක දැනෙන එක ගින්න නිවෙන එක අනාගාමී ස්වභාවයේ සිතෙත් එහෙම දෙයක් නැහැ කියලා දෙපැත්තම මිදෙන තැන නාම රූප පරිච්ඡේදය කියන්නේ අනෝතනයි. බාහිර මිදෙනවා, රූපයන්තෙන් මිදෙනවා, සිතෙන් මිදෙනවා, නාමයන්තෙන් මිදෙනවා. මේ මේ පෙළදහම විග්‍රහය තමයි මේ කරේ ප්‍රායෝගික පැත්ත යන්තම් මෙතන පෙන්වුවේ. ඔබතුමියයි කියන තැනට තමයි මේ බලන්නේ. ඒ කියන්නේ මේකේ එනවා ඔය අරහත්ත්වයටපත් වෙන තැනේදී කිසිම දෙයකට කම්පණය නොවන ස්වභාවයක් එනවා. ඔය කම්පන නොවන ස්වභාවය මුලින්දම්ම දැනෙන එකක්. ඒ කියන්නේ මාර්ගයේ යන කෙනාට ආත්ම සංඥාව තමයි කම්පණය වෙන්නේ. ආත්ම සංඥාව දේවි කියනවා. අවසානයේ කම්පණය වෙන ස්වභාවයක් දේවි කියනවා. ඉතින් මෙන්න මේ ස්වභාවය තුළ අරහත්ත්වයටපත් වෙන ස්වභාවය, කම්පණය නොවන ස්වභාවය. කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැහැ. ඒ ස්වභාවය තමයි මෙතනට එන්නේ. මේ ස්වභාවය ඇතුලේ විග්‍රහයන් තව කරන්න පුළුවන්. ඒකජක් වෙනම පැත්තක්. එතකොට කම්පණය වෙන ස්වභාවයක් තමයි හැමතිස්සෙම මේක දෙයක් වගේ දැනෙන ස්වභාවය කම්පන ස්වභාවය. දෙයක් වගේ දැනෙන ස්වභාවය දියවි කියන ස්වභාවය කම්පන දියවි කියන ස්වභාවය. එතකොට මෙතනම තමයි අරහත් සමාධිය වෙනදා විදිහට පේනවා, ඇහෙනවා, දැනෙනවා හැබැයි ඒකකටවත් අයිති නැති අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. ඉතින් මේක අත්දකින්නවා නිවන අත්දකින්නවා. ඒ කියන්නේ සමාධිමත් අරහත් සමාධියේ ස්වභාවය. එතකොට වෙනද විදියට පේන එක සම රූප දර්ශනය කියලා අපි කියන්නේ. විදර්ශනා කියනකොට ඊට එහා ගිය අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. ඒක ඕබාසේ මතුවෙනවා. එහෙම නැත්නම් එතන තමයි අරහත් සමාධිය. එතකොට මේ ස්වභාවය තුළ ආත්ම කතාවක් නැහැ. සම්පූර්ණ ආත්මයම තමයි මේ දිය වෙගෙන යන්නේ. දියගෙන ගිහිලා නැවත උප්පත්තියක් මෙතනට පනවන්නත් බෑ. ඒකට හේතුව තමයි මේ මොහොත මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා අභ්‍යන්තරයෙන්ම ලෝක සංඥා සත්‍යයක් නෙමෙයි කියලා අපි කතා කරන භාෂා වචන. එතකොට මේ කියන දේවල් එහෙම දෙයක් නැති බව. ඒක සත්‍යයක් නොවන බව. ඔව්. හැම දෙයකම ඔව්. ඇත්තටම හැම මොහොතෙම මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. අතීතය ගැන හිතුවත් ඒ මොහොතේ සිත වේලා අනාගතය ගැන හිතුවත් ඒ මොහොතේ. හැබැයි මෙතන බාහිර දෙයක් නැහැ කියනකොට එතන අරමුණක දෙයක් හම්බෙන්නේ නැහැ කියනකොට සිතෙක් හම්බෙන්නේ නැහැ කියනකොට වෙලාවක් කිව්වට ඒක වෙලාවට එහා ගිය සත්‍යයක් අවදි වෙනවා. ඒ කියන්නේ කාලයට අයිති නැති එකක්. ඒ කියන්නේ දැන් සිතක් අරමුණක් යනකොට ඒ අරමුණට බැස ගන්න, බාහිර බැස ගන්නෑ. බාහිර තියනවා කියලා ගන්න එන්නේ නැහැ. දැනේ නොදැනෙන ස්වභාවයක් එනවා. සාමාන්‍යයෙන් පේනවා එනවා දැනනවා වුණත් එහෙම දැනෙන්නේ නැහැ අභ්‍යන්තරට. පේනවා එනවා දන්නවා වුණාට දන්නවා මේ අඹ ගහ කියලා දන්නවා, දරුවා කියලා දන්නවා, ගෙවල් කියලා දන්නවා, හැමදේම දන්නවා. ඒ දන්නේ නැතුවනේ මේ දන්නවා. හැබැයි ඒක දැනෙන්නේ නැති එකක් තියෙනවා. දෙයක් වගේ දැනෙන්නේ වටිනාකමක් නැහැ. ඇතුලෙන් ආත්මෙම තමයි මේ ගිලිලා තියෙන්නේ. එයාට ආත්ම සංඥාවක් නැහැ. දැන් කවුරු හරි මේ මේ මේ ආත්මය කතාව තමයි ගිලිලා තියෙන්නේ. දැන් මොන හරි කවුරු හරි ඇදගෙන වැටුණත් දැන් අඬන්න වැළපෙන්න දඟලන්නේ නැහැ. අර කරන්න ඕනේ දේ තමයි බලන්නේ. බලලා ඒක තමයි කරන්නේ සබාදාම වගේ හුළඟ වගේ. දැන් අපි ගහ වැළපෙන්නේ නැහනේ. අතු කපාගෙන ගියට ගහ වැළපෙන්නේ නැහැ. ගෙඩි කඩාගෙන ගියට ගහ වැළපෙන්නේ ගහම කපලා දැම්මත් ගහ වැළපෙන්නේ මේ වගේ අතපය කැපලා ගියත් ඇඟිලි මොනවාරි වෙලා ගියත් මොකක් වුණත් කිසි දෙයක් එයාට එයාට අමුතු ෆ්‍රෙෂ් ගතියක් එනවා. ප්‍රභාස්තර ස්වභාවයක්. අර පුංචි දරුවටත් ඕක තියෙනවා. මොකද්ද කියලා දන්නේ නැහැ පුංචි දරුවාට. පුංචි දරුවාට නිකන් අර ඒ වෙලට ප්‍රභාස්වර ස්වභාවයක් එනවා. පුංචි දරුවා මොකද්ද කියන එක දැන් මේ අපේ අපේ දෙයක් වගේ දැනෙන එක පුංචි දරුවා ගාව නැහැ. පුංචි දරුවාට තියෙන අර එතන එතන සිද්ධි ටිකක් විතරයි. ඒ ප්‍රභාස්වර ස්වභාවය. ඒකම තමයි දැනුත් මතුවේ. සිතුවිලි වලින් ඊට පස්සේ ඒක වැහෙනවා. දෙයක් කියලා ශබ්ද වර්ණ එකතු වෙලා දෙයක් කියලා ඇවිල්ලා. හැබැයි දැන් ශබ්ද වර්ණ තේරම අනිත් පැත්තට කරකිලා ඒකේ දෙයක් නැති බව නුවණට හසු වෙලා මානසිකාරය තුළම සවිතක්ක සවිචාර වෙලා මෙයාට සවිතක්ක සමාධියක් උපදිනවා දෙයක් නැති බව දැනෙන. ඊට පස්සේ අවිතක්ක අවිචාර ස්වභාවයට එනවා. ඒක සමාපatti ස්වභාවයකි. එයා හිතනවත් නෙමෙයි, මෙනෙහි කරනවත් නෙමෙයි, මෙනෙහි කරන එක සවිතක්කයි. ඒකත් නැහැ. මිසිම දෙයක් නැහැ. නමුත් නිදිලා බලනකොට. හැම දෙයකම හරි පා වෙන ස්වභාවයක්. වලාකුලක් වර අර හුළඟ හුළඟ වගේ. සැහැල්ලුවක් දැනෙන. ඉතින් මේක තමයි ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යද සබ්බ සංකාර සමතෝ කිව්වේ. ඒ සබ්බ සංකාර කියන්නේ සමතය කියන්නේ සිතුවිලි තමයි සංඛාර සබ්බ සංඛාර සාන්තයි ඒ සමතය වෙන තැන කියන එක ඒමයි සාන්තයමයි ප්‍රණීත සබ්බ සංඛාර සමත කියන ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සිතුවිලියේ සමතය වෙන තියෙන අපේ අභ්‍යන්තරට අත්දැකීමක් මෙතන තියෙන්නේ මෙතන අත්දකින්න ලැබෙනවා දෙයක් නැති බවට දැනෙන අත්දැකීමක් ඒක සාන්තිත්‍තිකයි කියන්නේ අන්නේ නිසයි ඒක දැනෙන එකක් හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. හිතන එක මානසිකාරයක්. හැබැයි දැනෙන දැනීම සිතුවිලි වලට ගන්නත් බෑ. කාටවත් කිව්වත් කියා ගන්න ගියත් එක කියන්නේ උපමාවකින් ඒක තේරුම් කරත් ඒක කාටවත් තේරෙන්නේ නැහැ. Tamanටම තමයි දැනෙන්නේ දෙකකින් මිදුණු ස්වභාවය. ආරණොත් මං හිතන්නේ හිතන එකයි සිහියයි. ඒ දෙකේ වෙනස එක සැරයකට හරි වැටුණා නම් ඊළඟට දිගටම වැටෙන්න ගන්න මේකේ වෙනස මොකක්ද? ඒ දෙක කඩා ගන්න පුළුවන් නම් අන්න හරි. ඒ කියන්නේ ඇත්තට මෙතන රහස තියෙන මෙතන තමයි පාරට වැටෙන්නේ ආරයන් වංශ. ඊටු ටික මං හිතන්නේ මම එතන ඔව් ඒක තමයි හරි තැන. ඒ කියන්නේ මේක අසු වෙන සිහියටනේ. ඒක ඥානෙට පාස් වෙනවා කියන්නේ. එතනින් තමයි පාරට වැටෙන්නේ මාර්ගෙට එන්නේ. ආරෂ්ඨාංග මාර්ගේ පටන් ගන්නෙත් එතනින්ම තමයි. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මේ සම්මා දිට්ඨියට එන තැන. ඒතකොට සම්මා දිට්ඨියට එන්නේ මේ මේ විඥාන මායාවෙන් නෙමෙයි. විඥාන මායාව කියන්නේ සිතුවිලි. එතකොට විඥාන මායාවට එහා ගිය සත්‍ය දැනෙනවා එම දෙයක් නැතිවට දැනෙන එක අනේතර සම්මාදිට්ඨියට ඒක දැනෙන එකෙන් එන්නේ. කුසල සුප්‍රම්පදා කියන තැනින් එන්නේ. නිත්‍යදායනන්ත මයිදනේ කෙනෙකුට හිතා ගන්න පුළුවන් පහසෙන් ඔබ වහන්සේ කියන මම වැරදි නම් ඔය හිතන එක හරි ටයර්ඩ් නමුත් සිහිය හරි සැහැල්ලුයි. ඕකයි ඔය දෙකේ හිතෙන් අපු ඒක සිතුවිලි වල තියෙන ටයර්ඩ් ගතිය නැතිවීමම තමයි සැහැල්ලුව නේද? ඔව් ඒක දැන් සිහිය ඒ දෙකේ වෙනස ඒක මම හිතන්නේ හොඳටම අත්දකින්න පුළුවන් සිහියෙන් ඉන්නකොට එතන බලයක් නෑ එතන හරි සැහැල්ලු වෙන මොතර දැන් මේක ආ මට මෙහෙම දැනුණා කියලා හිතනකොට එතන සිතුවිල්ලක් තියෙනවා ඒක හරි ටය ඒක ඒක ටයඩ් එක දැනෙනවා ඇඟට නමුත් අරක අර කෙනෙක් උඩ උඩ තට්ටුවක ඉන යට ඇත්තෝ පාරේ යන දේවල් බලන් ඉන්නවා. ඒක අපි යන්නේ නැහැ නේ අපි නැවතිලා බලන් ඉන්නවා. නමුත් පාරේ යන කෙනාට ටයර්ඩ් එක තියෙනවා. ඉතින් ඔය දෙක කැඩෙන දවස් එහෙම කැඩෙන ඒ දෙක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් තැනම තමයි මම හිතන්නේ ලොකු ජයග්‍රහණය. ඒ කියන්නේ ඒක ඒක තමයි මම හිතන්නේ මාර්ගයට වැටීම කියලා මට හිතෙනවා දැන්. ඒකයි. ඒක තමයි ඇත්තටම මේ වටිනම පැහැදිලි කිරීම නේ. ඒක ඔබ ඔව් ඔබතුමගේ <laughs> පැහැදිලි කිරීමෙන් ආපු ඒක අපි නිතරම කියන දේ අපි ගාව එන එක. හැම එක අලුත් දෙයක් වගේ දන්න. උඩ තට්ටුවේ ඉඳන් බලන් ඉන්නවා යනෙක් කෙනාට ටයර්ඩ් හැබැයි බලන් ඉන්න කෙනා ටයර්ඩ් නෑ කියන්නේ. <laughs> ඔව් මට ඇද හිතනේ ආරණන්ත දැන් ඔය ඒක ආරණන්ත කියන්නේ මම හිතලා ගත්ත දෙයක් නෙවෙයි හොටෝ මාපුතයා. ඔව් ඒකයි ඒකයි. ඔව් ඉතින් ඒක හැබැයි ආවට පස්සේ යන්නේත් නෑ ආරණන්ත. ඔව් ඒකයි ඒකයි. අර අර මේ අර මේ ස්වභාවය තුළ ඇත්තටම අර බාහිරට කම්පණය වෙන ස්වභාවය දී වෙන ස්වභාවය තමයි අපි අර කතා කරේ. නෑ හැබැයි අපිට ඊට වැඩිය වටිනවා මේ මේ මේ මේ පැහැදිලි කිරීම විදර්ශනාව ඉතාම වැදගත්. ඉතාම වටිනවා කියලා තේරුණා. මේ ඊට වැඩිය වැදගත් කියලා තේරුණා. මේ ඇත්තටම මේ මේ ඒ කියන්නේ අපිත් ඇත්තටම මේ බුදුන් වහන්සේ දේශනා කරන පරයත් එක්ක තමයි අවබෝධය ඇති වෙන්නේ. මට මට හිතෙනවා රෙන්නට ඔබ වහන්සේ දැන් ඔය කෝල් කරන අයටත් ගොඩාක් උත්සාහ ගන්න ඔය දෙකේ වෙනස පෙන්වන්න. ඔව් ඒකත්. නමුත් දැන් මට කියන්න තියෙන්නේ දැන් මේක අහගෙන ඉන්න අය ගොඩක් ඇති සමහර වහන්සේ මේ ග්‍රන්ථ මේ YouTube එකට දැම්මම පස්සේ අපි හැමෝටම තියෙනවා හදිසියක් දැන් මේ ආරයන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා දැන් අපේ සත්‍ය ධර්ම වැටහෙනවා ඉතින් මමත් ඒ තැන හිටියා මේ කියන්නේ අර එතකොට ඔරුව පෙරලෙනවා ආරයන් වහන්සේ. ඔව් ඒක. දැන් ගොඩක් අයට අදේශයේ තියෙන වහන්සේට කතා කරලා මේ අවශ්‍ය ඒගොල්ලන්ගේ මොකක් හරි තැනකට ආවා කියන එක මට දැනෙන විදිය අර නංස මම වැරදි වෙන්න පුළුවන්. මොකද මටත් ඒ හැඟීම තිබුණා. මමත් ඔබ වහන්සේට අදිසියෙන් අදිසියෙන් කෝල් කරලා මේ දෙතුන් සැරයක් අහගන්න උත්සාහ කරා. දැන් මම මෙන්න මේ හරි ට්‍රැක් එකේදී කියලා. ඉතින් නමුත් ඔබ වහන්සේ ඒ කියන්නේ ඔබ වහන්සේ මට ධර්මයේ පැහැදිලි කරා පමණයි. මේ නමුත් ඒකට තමයි මට තේරුනේ මේක මේව හරියන්නේ නැහැ. මේක ඉතාර ඔබ වහන්සේගේ මේ ළඟදී යන ආරේකමට අහන්නල ඉතාර සරලව පැහැදිලි කරලා දෙනවා. මම මම කියන්නේ හැමෝටම කලබල වෙන්න හිතන්න එපා මේ ඒ ආර කමටහනේ කියලා දෙන හැබැයි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ මං හිතන්නේ ගොඩක් අය ප්‍රැක්ටිස් එකට වඩා මේ ඉතා ඉක්මනක් තියෙනවා ඉතින් ඒ කියන්නේ දැන් අපිට ඕන වෙලාවට ඕවා වෙන්නේ නැහැ. ඒක නිසා මේ අර කියන දේ හරියට කරා නම් ඕක ඉතා පහසුවෙන් ওই දෙක වෙන් කරගන්න පුළුවන්. මම මේ ලොකු තැනකට ඇවිල්ලා කියන එක නෙමෙයි අරනවා. මට ඒකම දැනෙනවා අරනවා. ඒකයි මොකද මමත් එතන හිටියානේ. මම දැන් මේ මම කියන්නේ මට අර දැන් ඒකේ වෙනස මට ඒකේ රහස තේරුණානේ. ඒක ඒක නිසා මම කියන්නේ කරුණාවෙන් මේ මේ ඔබ වහන්සේ කියන විදිහ හැබැයි ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඒක හරියටම නෝ ඔව් ප්‍රායෝගිකව නෝන මෙහෙවල ඒ ඒ ගැඹුරු ධර්මය ඥානය වැඩෙනකොට ධර්මයේ ගැඹුරු නෑ ආරයනවා. ඔව් ඇත්තට. ඉතින් ඔව් ඒක නිසා අර එහෙම ඒක හරියටම තේරෙන්නේ නැත්නම් ආයෙ කෝල් කරන්න ඒ දේම මෙනෙහි කරන්න ඒක තේරෙනකන් දැන් සත්‍ය ඥානය ඔබ වහන්සේගෙන් මම අහපු පළවෙනි ප්‍රශ්නේ ආර්යන වංශ කන්නාඩියා පැත්තේ කවුරුත් නැහැ කිව්වට මේ දැනෙනවනේ මේ තියෙනවනේ කියන එක ඔබ වහන්සේට මතක නමුත් ඔබ වහන්සේක මට පැහැදිලි කරා නමුත් හැබැයි ආර්යන වංශ සත්‍ය ඥානයෙන්ම තමයි මේ සිහිය මතුවෙන්නේ ඉතින් කෙනෙක්ගේ සත්‍ය ඥානය නැත්නම් එතනම උත්සාහ කළ හිතට ඒක අර හැම සෛලයකටම ප්‍රත්‍යක්ෂ කරගත්තාම ඊටු ටික මං හිතනවා මේ ප්‍රායෝගික ප්‍රායෝගික වෙනවා කියන්නේ කෘත්‍ය ඥානය. එතකොට එදිනෙදා අත්දැකීම් වලින් ඒ දැනගත් සත්‍ය පේන්න ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි සත්‍ය දැනගන්නවා කියන එක අර සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුරයි එතන තියෙන්නේ. මොකද ඒක පණිවිඩේ. ඒක තමයි මේ සත්‍ය මොකද්ද කියලා අපි විමර්ශනය කරන එක. ඒ කියන්නේ මෙනෙහි කරන එක. ඒ කියන්නේ අපි නුවණ පාදන ගන්න එක. ඒක මහා ප්‍රඥාව එතනයි තියෙන්නේ. ඒතකොට ඒ තුල ඒ දකින ඒ අසාධනගත් ධර්මයේ ඒ කියන්නේ Taman දැන මෙනෙහි කරලා